දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දානම් වෙන්දත් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්තම් පොදු කමඨාන් සුද්ධ කිරීමයි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීම ආරම්භ කරමු ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියන්ක භාවනාව භාවනාවට සූදානම් වී වාඩි වී විනාඩි 3කින් පමණ කය එකඟතාවයට පත්වන අතර ටිකෙන් ටික කයේ වේදනාවන් ඒමට පටන් ගනී. මුලින්ම යටිබඩ ප්‍රදේශයේ වේදනාවක් ඇතිවිය. පසුව මෙය ක්‍රමයෙන් අඩු වී යන විට පපුව තද වෙනවා දැනුනි. පපුවේ වම්පස තුඩක් ලෙස ඉදිරියට නිරාගෙන එනවා ලෙස දැනුනි. ක්‍රමයෙන් මේ ද සංසිඳී ගියේය. හිසේ දකුණු පස කැක්කුමක් ඇති විය. දකුණු කකුලේ ඉහළ කෙළවර තද වේදනාවක් ආවෙමි. බඩ කොටස හා පපුව කොටස නලියන්න උනි. ක්‍රමයෙන් පැය භාගයක් පමණ යන විට මෙම වේදනා මගහැරී ගියේය. මෙම මේ වේදනා නැතිව යනවා සමගම කය සහ හිත නැතිව ගියාක් මෙන් දැනුණු අතර පුදුම සැහැල්ලුවක් ඇති වී කිසිදාක නොයින්දි සුවයක් ඇති විය. මෙය අපූර්ව සුවයකි. මෙම සුවය දෙස පැයක් පමණ බලා සිටිමි. සක්මන් භාවනාව. සක්මන් මළුවේ පටන් ගැනීමේ සිටගෙන සතිය වම් කකුලේ යටිපතුලට සහ දකුණු කකුලේ යටිපතුලට යොමු කර ගතිමි. එසේ යොමු කරගෙන වැලි මළුවේ සහ ලනුපැදුරේ සක්මන් කෙලිමි. යටිපතුල පොළවේ ගැටෙන විට විලුඹ සහ ඇඟිලි ළඟ කොටසේ තද වේදනාවක් දැනුනි. කකුල් දෙකේ උඩ කොටසද තද වේදනාවක් ඇති විය. පපුවේ වම් පැත්තේ තද වේදනාවක් සහ තදවීමක් ඇති විය. වම් පැත්තේ බෙල්ල ළඟ වේදනාවක් ඇති විය. හිසේ මැද කොටසේ සහ පැත්තක වේදනාවක් ඇති විය. මෙම වේදනා එකින් එක වේදනා විඳින්මින්ම පැයක් පමණ සක්මන් කෙළෙමි. සක්මණෙන් නතර වීමක් සමගම මෙම වේදනා නැති වී ගියේය. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා. මේකේ සක්මනයි පරියන්ක දෙකම හඳුන්ලා දෙනවා මිසක් සක්මනේ මූල කර්මස්ථානේ පරියන්කේ මූල කර්මස්ථානේ මොනවද වැටුනේ කියලා කියන්නේ. ඊට පස්සේ දිගටම කතාව ගෙනියන්නේ වේදනා දිගේ ඉදගැක්කුන් දිගේ. ඒක නිසා පළවෙනි තම හඳුන්ලා දෙන මූල කර්මස්ථානත් එක්ක අඩු ගානේ මූණ බල්ලා අඩු ගානේ මොනවද දැක්කේ කියලා ඒක අවබෝධ කරනවා නම් මේ ගමට විශාලම ලාභයක් සිද්ධ වෙනවා. ඉතින් ඒක අමතක කරලා එනේන දේවල් එක කතාන්තර ගෙතිලා තමයි අපි සංසාරේ කරන්නේ. අපි ගිවිසගත් අරමුණ මූල කර්මස්ථානේ පොඩ්ඩක් මතක් කරගන්න. මේ මතක් කරන එකට ස්තුති කරන්න. සමහර ඒකවත් කරන්නේ ඔය වෙන දේවල් කතා කර කර ඉන්නවා. ඒක නිසා මතක තියාගන්නේ කොයි දේ කතා කරත් නැවත නැවත වරින් වර මූල කර්මත්තට එන්න පුළුවන්ද? එනකොට වැටහුනේ කොහොමද? දන්නේ කොහොමද මූල කර්මත්තට ආවේ කොහොමද කියලා දන්නවනම් මේ ජීවිතයේ සංවිධානය කියන එක කොඳු වැට පෙළ කියන එක එහෙම නැත්නම් සැලැස්ම කියන එක තේරෙයි. එතන එකින් එකට අත්ින් අත්ේ පැන පැන යන කුරුල්ලෙක් වගේ යන්න ගියාට ජීවිතේ සංවිධානයක් එන්නේ නැහැ. අනිත් ටික නම් ඔක්කොම තියෙනවා මට තේරෙනවා. නමුත් මේ ගුණයක් ගන්න ඕන නම් ව්‍යාකරණේ තේරුම් ගන්න ඕන නම් මොනවද මේ කියන්නේ කියලා තේරුම් ගන්න ඕන නම් මූල කර්මස්ථාන 80ක් දෙන්න රචනෙන් ඉඩ. ඉතිරි 20 ලියන්න ඔය වල්පල් ටික. මේ වල්පල් නෙවෙයි ඇත්ත මන් දන්නවා. නමුත් මූල කර්මස්ථාන ගැන නොකීමේ පුරුද්ද මම මේ කියන්නේ තීන්දුව අනාතයි. මම සාමාන්‍ය මේ කියන්නේ බැඳපු ගෑනින් ඉඳද්දී අල්ලපු ගෙදර ගෑනි ගැන බලන එක ගැන. මං කියන්නේ ගැතුරු ගෑණි ලස්සනමයි කියලා කැත වෙන්න පුළුවන්. තල්ල ගෑණි බැන් දිහා බැලුවොත් දීගේ කැඩෙනවා. බැඳපු ගෑණි තමයි මූල කර්මස්ථානේ. දැන් කියන විස්තරේ අල්ලපු ගෑණි ගැන කියන අල්ලපු කිත ගෑණි ගැන. බොරු නෙවෙයි. මං නෑ කියන්නේ කවදාකවත්. මමත් දැකපු ගෑණියක් තමයි කතා කරන්නේ. අල්ලපු කිත ගෑණි. ඒක නෙවෙයි මෙතන කතාව තියෙන්නේ මූල කර්මස්ථානේ බැඳපු ගෑණි ගැන. මම මේ දෙන්නේ දර්ශන පිරමිඩ් පරිවීම ගැන මම කනකාට ප්‍රකාශ කරනවා. ඕගොල්ලන්ට තේරෙන තාලෙන් අල්ලගන්න. අපි යනවා ඊගා ප්‍රශ්න. පෙරුවන් සරණයි. අතිපූජනීය නායක ස්වාමින් වහන්සේ. මම පරයන්ක භාවනාවට වාඩි උනේමි. හුස්ම වාර කීපයක් ඉහළට පහළට හෙලා හිත සකස් කය තුලට යොමු කෙලිමි. කෙතෙක් විමසිලිමත් වූවත් කිසිම අරමුණක් හෝ වේදනාවක් නොදැනිනි. මේ නිසාම සිත කය හා බොහෝ සෙයින් ලෙන්ගතු වීමි. එහෙත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි. ඉන්පසු බොහෝම කාන්සියෙන්, පාළුවෙන්, නිදිමත ගතියෙන් හිඳින විට එකපාරටම මගේ කනට ගැසුවාක් මෙන් වූ මිනිස් කටහඬකින් තිගැසී ගියෙමි. ඔබ වහන්සේ පෙන්වා දුන් අවවාද අනුශාසනා අනුව එම ශබ්දේ හට ගැනීමත් නැතිවීමත් පිළිබඳව විමසුවෙමි. කෙසේ ඇති වීද කෙසේ නැති වීද කියා සිතා ගැනීමට අපහසු විය. ෂණයකින් ඇති වී ෂණයකින් නැති වී යනු දැනිනි. ඒ තරමටම ඇතිවීම නැතිවීම යනු එක එකම කාසියේ දෙපැත්තෙන් දිස්විනි. එසේනම් පැවැත්ම කාසියේ වටේ ධාරයෙන් මට වැටහුණි. ඉන්පසු හුදකලා බව අත්මිදිමින් ඉන්නා විට කුරුළු හඬක් ඇසුනි. එහි ගති ස්වභාවයේද පෙරසේම විය ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ඉහත සඳහන් කළ තොරතුරු අනුව ඒ සම්බන්ධව ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. කාරුණාපූර්ව පහදා දුන මැනවි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අප කෙරෙහි පතල කරුණාවෙන් මේ කරන්නා වූ ශාසනික සේවයේ තවත් চিරත් කාලයක් කරගෙන යාමට අවසි කායික මානසික ශක්තිය නිරෝගී සම්පන්නිය ලැබ ඔබ වහන්සේ පතන බෝධියකින් ිතර වන්නට ಗುಣ බල මහිමේම හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. ඔව් අපිට අරමුණක මුලැමැදාග නොපෙනුනත් ඒ බලන් හදන පෙළ ගැස්ම බලන් සූදානම් වෙලා යන එකම මේ වැඩමුළුවේ සාර්ථකත්වය. එන දේ අන්තර්ගතේ නෙමෙයි අපි බලන්නේ. ඒකක් හටගන්මක් තියෙනවා, නැටමක් තියෙනවා, ක්‍රියාකාරණ නැතිවීමක් තියෙනවා. ඒ නිසා මේ මුලයි අගයි නැත්නම් මුලමැද අග කියන එක බලන්න ගියොත් අරමුණෙන් තියෙන කුප්පණ ගතිය නැති වෙනවා. අරමුණේ කෙලස් ගතිය නැති වෙනවා. නිසා පෙනෙන්නේ නැතුණට කමක් නැහැ. ඕනම දෙයක මුලැඳාක බලන්න. ඊයේ අහලා තිබුණ ප්‍රශ්නයක් මොකද්ද සංසි විපස්සනා කරන්නේ? විපස්සනා කියන්නේ ඕනම දෙයක මුලැඳාක බලන්න. මුලැඳාක බලන්න ගියොත් අරමුණු වල තියෙන අන්තර්ගත මේක සද්දයක්ද වේදනාවක්ද හිතවිල්ලක්ද සුබදාසුද ඔක්කොම දුර්වල වෙනවා. ඒ නිසා මේ බලන්න තියෙන පෙළඹීම පවා විශාල පෙරදක්මක් අප්‍රමාද භාවයක් හොඳ යොමුවක්. ඔබ බලන් ඉන්නකොට වෙලාවක ඒ එලඹිච්ච පෙලඹිච්ච කෙනාට විතරක් මුලැඳාගේ පෙනෙයි. බලන හැම වෙලාවෙම පෙනිය යුතුයි කියලා දෙයක් නෑ. නමුත් මේ ඒ දෘෂ්ටි කෝණය පවා වැදගත්. ඒ නිසා ඔය විදිහට දිගට කරන්න. එතකොට තව තවත් ඕකට අනුග්‍රහ ලැබේ. ගෞරවනීය සාමින් වහන්ස ඊයේ දිනේදී ඔබ වහන්සේ දේශනා කළ ධර්ම දේශනාව සම්බන්ධයෙන් මා වටහා වටහාගත් දෙම් නම් සක්මන් භාවනාව ආනාපාන ආනාපාන සති භාවනාව සහ සතිය පිහිටවීම යන තුනින්ම සිදුවන්නේ සිතෙහි යම් කිසි සමතේකටපත් වේ. එවිට සිතෙහි යම් ඒකාග්‍රතාවයකටපත් වේ. එවිට වෙනදාට වඩා සිතෙහි සිතුවිලි ගලා ඒම වෙනදාට වඩා අඩුවීමක් සිදුවේ. සිතුවිල්ලක් පැමිණියද එය වහවහ වහ වටහා ගනී. ඒ සතියෙන් සිටින නිසාය. එම සිතුවිල්ල සමග රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් වෙනදාමින් ගමන් නොකර ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටීමට වීරිය දැරිය යුතුය. සිතුවිල්ලක් පැමිණි විට එයට තව තවත් පොහොර දෙමිය යුතු නැත. එසේ වීමෙන් මේ සංසාර ගමන තව තවත් දීර්ඝවනු ඇත. කල්යත්ම මේ සිතුවිල්ල පැමිණි විගස තමාට හඳුනාගත හැකි වනු ඇත. එවිට ඒ දෙස බලා සිටීමෙන් තව තවත් සංස්කාර නොකර සිටීමෙන් සිතට යම් සුවදායක් ශාන්තියක් ලබාගත හැකි වනු ඇත. ඔබ වහන්සේ නිතරම දේශනා කරන පරිදි මොකුත් කරන්න එපා. ඔහේ ඉන්නේ අය පවසන්නේද මේ සිතුවිලි සමග බැඳි බැඳී යන්න එපා කියන අදහසින්ම නේද? මා වටහාගත් දේ මෙයයි. ඔබ වහන්සේගෙන් ගෞරවපූර්වක මෙහි නිවැරදිතාවය පිළිබඳවත් වැරදි වැටහීමක් ඇති වී නම් නිදොස් කර දෙන ලෙසට ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සැප දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. පියන ගමනේදී හම්බෙන හිතවිලි නෙවෙයි සද්ද වුණත් වේදනාව දැනුණත් හිතවිලි ආවත් ආස්වාද ප්‍රසවාසය වටනොත් මොකක්වත් අල්ලන්නේ. ඔය මොනවත් එක්ක කතන්දර ගොතන්න එපා. කතන්දර ගිතා ප්‍රපංච කරනවා කියන්නේ මුළු සංසාරේ අපි කරලා තියෙන ප්‍රපංචයක් විතරයි. තියෙන එකක්වත් අපිට පේන්නේ ප්‍රපංච කරන්න ගත්තොත්. ප්‍රපංච කරන්නේ නැතුව බැලුවොත් සමාහිතෝ බික්කවේ යථා භූතං ඥානාති පස්සේදී තියෙන දේ පෙනේ. අපිට කිසිම දෙයක් බෑ අල්ල නල්ලන හැම දෙයත් එක්කම කතන්දර ගොතන. පල්හැලි ඒකම තමයි සම්පප්පලාප කියන්නේ. ඒ නිසා බලලා දැක්කේ නෑ වගේ හිතවිලි එක විතර නෙවෙයි ඕනම මතුවෙන දෙයක් එක. පටලවුනේ නෑ කියලා මොනවත්ක්ම හානියක් වෙන්නේ නෑ. ඔය ඔයගොල්ලෝ යුතුයකම් වගකීම් කියලා ඔළුවේ දාගෙන ඉන්නේ ඔක්කොම මම ආයනේ විතරයි. ඔක්කොම ආත්ම සිනේහයෙන් ඇති කරගත්ත දේවල්. ඉතින් ඒක අමාරුයි. අතහරිනවා කියන එක අමාරුයි. ඒ නිසා පොඩි පරිේශනාත්මකව බලන්න ඔක්කොම අතහැරලා වගකීමක් නැහැ යුතුයකමක් නැහැ. එන දේ එන තාලට ගිහිල්ලා පළච්චාවේ. හිතවිලි විතරක් නෙවෙයි. හැම දෙයකටම මේක යොදන්න පුළුවන් නම් තේරෙයි. මේ ජීවත් වෙනකොට මම මැරුණාම කොහොම හිටියද මේ ලෝකේ කියලා පොඩ්ඩක් බලනවා. ලෝකයා හරි සන්තෝෂ වෙනවා. සන්තං මේ මල හොන්තුව මැරිලා ගියයි කියලා. මං හිතුවා ඊයේ මේ දොරිනුත් කියලා වුණා කියලා. අනේ ඒ වුණා නම් මැරෙන්න බොරු කරන හරිය බොරු කරන්නේ. මැරියා අඩුවනේ එක ප්‍රශ්නයක් ඉවරයිනේ එතකොට ඒ හොල්මන ඉවරයි වෙන්නේ නැහැ ඒ නිසා මොනම දෙයක්වත් පැටලෙන්න එපා හිතවිලි විතරක් නෙවෙයි කොයි එක ආවත් ඒ ඔක්කොම කොහොල්ල බබාලා කියලා හිතා ගන්න ඒ කට්ටිය ඇඟට එන්නේ අපි ගහනකම් බලන්නේ අපි ගැහුවේ නැත්නම් ඒගොල්ලෝ ගහන්නේ නැහැ කොහොල්ල බබට අපිට ගහන්න බෑ අපිම පටලව ගන්න දේවල් ඊට පස්සේ කතන්දර ගොතනවා ඒ කතන්දර දිගේ යන දාකල් අපිට ඇති හැටිය පේන්නේ. නිසා සමාහිත වුණා නම් හිත සතිමත් වුණා නම් ඇති දේ පෙනේ. ඒ පේන්නේ මොකද? ඒකත් එක නටන්න නැති නිසා. ප්‍රතික්‍රියා කරන්න නැති නිසා. අඳුනගන්නේ නැති නිසා. එතකොට මම මරණයට පස්සේ කොහොමද ලෝකේ ඉන්නකම්ම මරණානුස්සතිය කරනවා. මරණොත් මම මරණවට පස්සේ මොකද වෙන්නේ කියලා. ඒත් ඇත්තට මේක බලනකොට මටත් ජොලි, ලෝකෙටත් ජොලි. ඉතින් මැරිලානේ ආයෙ ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ හත් පාස 17 දවසේ දාන්නේ, තුන් මාසේ දාන්නේ. ඔක ඉතින් සාමාන්‍යයෙන් කෙරෙනවා. අපිට ඇටුවේ නැතත් දැන් හිතන්නේ නිකන් ඕගොල්ලන්ගේ ගෙවල් වල දැන් කොච්චර ජොලිය ඉන්නවද කියලා ඕගොල්ලෝ නැති නිසා. ඒ මිනිසුන්ට මොන තරම් සාන්තියක්ද? ඒ මේ හොල්මන් නැහැ නේ හිටියනම් අරකට ඇඟිලි ගහනවා මේකට ඇඟිලි ගහනවා මල වාතනේ. අන්න ඒ වගේ මම නැති වෙලා ඇබ්සන් ඇඩ්‍රස් නැහැ. කිසිම දෙයක් එක පැටලෙන්නේ නැහැ. නිකන් පරිශෙන්න කරලා බලන්න පුදුම ජොලියක් තියෙනවා. ජොලිය කියන්නේ අල්ලපු ගෙදර මිනිහට ජොලියක් තියෙනවා. අඩු ගන්න තවන්ට නැතත්. අන්න ඒක තියන්නේ ඒකට කියනවා සාසනික බාහිර සාසනික සම්පත්තිය. ඇතුළත සම්පත්තිය තමයි මම නැතුණ කියලා මොනව වෙන්නේ. මේ ටික ෂෝක් එකට යන. ඒ නිසා හිතවිලි විතරක් ගන්න එපා. ඔක්කොටම දාලා බලන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට කරගෙන යන සාසනික සේවාවන් බොහෝ කල ඉෂ්ට සිද්ධ කිරීමට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී බවම සැලසේවයි ආශිංසනය කරමි. සක්මන් භාවනාව හොඳින් කරගෙන යමි. ගැටලුවක් නැත. අද වැලිමලුවේ සක්මන් කෙලිමි. පරියංක භාවනාවේදී හුස්ම දෙස දෙසම නිසංසලව බලා සිටීමි. ආස්වාස ප්‍රස්වාස දෙකෙහි මුල මැද අග විමසීමි. ආස්වාස කිරීමේදී වාතය නාසයේ වැඩි යාම මුල ලෙසත් ඇතුළට ගමන් කිරීම මැද ලෙසත් ඇතුළු වාතයේ නැති බවට පත්වීම අග ලෙසත් දැනගතිමි. එයින් මට අවබෝධ වූයේ ජීවිතය ගැනයි. ඉපදීමත් ජීවත් මරණය ගැනයි. උත්පාද තితి භංග අවස්ථා තුනයි. ප්‍රාශ්වාසයේ දී නාසයේ වැදීම ඉහි මුල පිටත ගැලීම මැද පරිසරයට එක්වි නොපෙනීම අග ස්වාමින් වහන්සේ ඊළඟ පියවර ගැන උපදෙස් අවවාද ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔයිට ගෙවිච්ච අරමුණ ඉවරනනේ ඊගාට එන අරමුණ තමයි ඊගා පියවර. අරමුණ එනේ කෙලවරක් නැහැ නිසා මේ කෙලවරක් නැහැ. ඊ ගාව එකක් නැහැ ඕකම එනේන අරමුණට කරන්න. ජා හුස්මක් බැලුවනම් එන සද්දෙට වේදනාවට හිතවිල්ලට ඒ නිසා වැඩේ ඉවර වෙනවා කියන්නේ උරුම්බා සංගන්නේ පාර ඉවරුණාට පස්සේ ගමේ තමයි හිටිට ඉවර වෙන්නේ. පාර තියෙනවනේ යන්න. අරමුණු තියෙන තාක්කල් භාවනාව තියෙනවා. හැම අරමුණකම මුලැඳාග බැලීමට අපි විපස්සනා කරනවා කියලා කියන ඊගාව එකක් නැහැ. මේක ඉවර වෙනකොට වැඩේ ඉවරයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව. පරියංකේ සමාධියේ විනාඩි 25ක් 35ක් අතර ප්‍රමාණයක් රඳවා ගත හැක. සිතට පාළු ස්වභාවයක් දැනේ. එහෙත් ඒ මැඩගෙන මූලික කර්මස්ථානයේම සිත රඳවා ගන්නා ලදී. සිතේ යම් දෙයක් වරහන් ඇතුලේ ගොජයක් උඩට ඒමට උත්සාහ කරන ආකාරයක් අද්දුතු වෙමි. සක්මන් භාවනාව. සතියෙන් සක්මනේ ගත කරන ලදී. පාදවල නැගෙන වේදනාව මත සිත යොදවමින් සක්මන දිගටම කරගෙන යන ලදී. විවිධාකාර වේදනාවන් කිතිකලකින් ඇතිව නැති වී යන ආකාරය දුටු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඔය සතුට ඇති වෙච්ච වෙලාවේ නියමිතම කාලසටහන කරන්ඩ මුළු දවසේම සක්මණ විතරනේ පරියන්ක විතරනේ දවස පුරාම මේ විදිහට මතුවෙන මතුවෙන දේවල් විපස්සනාවට ලක් කරගෙන යන්න ගියොත් දවස ගිනවා තේරෙන්නේ නැහැ වෙහෙතත් තේරෙන්නේ නැහැ ඒක මේ ප්‍රබෝධමත් ගතියක් ඒකට බුදුජානසී පාවිච්චි කරන්නේ පාමොජ්ජ කියන වචනේ තරුණ ප්‍රීතියක් තමයි ජීවත් වෙන්නේ මම භාවනා කරනවා මගේ ජීවිතේ සාර්ථකයි බුද්ධ ශාසනය කර ජන සම්පත්තිය තියෙනවා එළඹ වාසය කරන පුළුවන් තරම් බලන දවස පුරාම ගත කරන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංකේ කයට සිහිය පිහිටුවන විට වම් නාස්පුඩුවේ ආනාපානය ප්‍රකට වේ. විශේෂයෙන් ප්‍රස්වාසයේ සුලන් රැල්ලක්සේ උඩුතලට ඉහළින් වදින බවත් එයට සිහිය සිහිය පිහිටුවීමි. ආස්වාසය ගැන ඊතරම් දැනීමක් නොවිය. මෙසේ කරන විට පහසුවෙන් සැහැල්ලුවෙන් ප්‍රස්වාසයේ ප්‍රකට බවත් හිතත් බොහෝ දුරට සංසිඳුනි. ඊන්පසු පර්යංකේ පටන් ගැනීමේදී ආනාපානයේ ප්‍රකට නොවන ස්වභාවයට පත්විය. ඔබ වහන්සේගේ දේශනාවට අනුව ආස්වාසයට සතිමත් වී සිහිය බලවත්ව මෝහත් කළ යුතු බව වැටහිනි. ඉන්පසු මම ප්‍රස්වාසය ගැන අඩු අවධානයෙන් යුතුව ආස්වාසය ගැන අවධානය තියුණු කළෙමි. එවිට දුටුවේ ආස්වාසය ප්‍රස්වාසයේ වදින තැන නොව ඊට ඇතුළතින් එම නාස්පුඩුවේම ඇතුළත තැනකින් සංවේදනය වන බවයි. එම ආස්වාසයට සතිමත් වන විට සැඟවී තිබුණු හුස්ම ආස්වාස කොටස මනාව ප්‍රකට වෙයි. නමුත් එවිට ප්‍රස්වාසය ගැන දැනගෙන දැනීම ඊටාම අල්පය. ස්පර්ශ ලක්ෂ දෙකකි. මිහිදී මට කුමක් කළ යුතුද? මිහිදී මම කුමක් කළ යුතුද? අනුකම්පාවෙන් පහදා දෙන්න. ගොඩක් පිං. මේක එක තැනක් තියෙනට වැඩිය දෙතොලක් තියෙන එක සතියට බාධාවත්ද නැත්නම් සතියට වාසියක්ද කියන එක විතරයි ආන්න තියෙන්නේ. ඒක ගන්නකොට එක තැනයි පිට කරනකොට එක තැනයි කියලා එක පොලක් බලාපොරොත්තු වෙනවා දෙපොලක් ලැබිලා තියෙනවා. මේ දෙපොලක් ලැබීම Tamanට සතියට අරියාදුවක්ද නැත්නම් සතියට පහසුවක්ද කියලා කියනවනම් කමඨාන සුද්ධ කළ දෙන්න පුළුවන්. කැපසිද්ද කිටි උත්තරයක් දෙන්න ලියපෙකන. එව නැත්නම් ඒක සටහන් කරන්න අනිත් දවසේ මේ වගේ එකක් බලනකොට ගොඩක් පේනවා. ඒ පේන එක සතියට බාධාවත්ද එහෙම නැත්නම් සතියට වාසියක්ද කියන එක විතරක් සඳහන් කරන්න. එතකොට Tamanටම කමඨාන සුද්ධ වෙයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. අද දින පරයන්ක භාවනාව සිදු කරන විට පළමුව කය දෙස බලා සිටීමි. මීට පෙර පරයන්කේ ටික වේලාවක් සිටි පසු දැනුණු ශරීරයේ නලියෙන ස්වභාවය ඇතුළතින් මාංශ චලන ස්වභාවය දැන් බොහෝ අවස්ථාවලදී පරයන්කේ වැදගත් මුල් අවස්ථාවේ සිටම දැනේ. එසේ සිටි නිමිත යම් අවස්ථාවල මෙම නලියන ස්වභාවයේද නොදැනී ශරීරයේ වේදනාද නොදැනී සිතුවිලි එන්නේද නැත එය හිස් අවකාශයක් දෙස මා බාහිරව සිට බලා සිටින ලෙස දැනේ මීට පෙර පරයන්කේ සිටින විට ටික වේලාවකින් කොන්දෙන් හා බෙල්ලෙන් ඉදිරියට නැමී සිටින බව දැන සිටියද ඒ කෙසේ වුවාද නොදනිමි. නමුත් අද දින හොඳින් බලා සිටින විට ඊටමත් සියුම් ලෙස කොන්ද දිගේ පඩි පෙලක් ආකාරයට කැඩි කැඩි ඉදිරියට නැමින බවත් ඒට අනුරූප අත් දෙකද බෙල්ලද අනෙක් ස්ථානද චලනය වන බවත් දුටු වෙමි. ශරීරය ශරීරයට අවශ්‍ය ආකාරය පහසු ආකාරයටම ශරීරය හැඩගස්වා ගන්නා ආකාරය මා බාහිරව සිට බලා සිටීමි. ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මේක බලහන සිටීමමයි උත්තරේ. අපි මෙතෙක්කල් දැක්කේ නැති නිසා තමයි ඕක ඔය විදිහට ඇබ්බැහියට යන්නේ. නිසා හදන්න යන්න එපා. තමන් ඇල වෙලා ඉන්න බව දැනගන්න. දැනගන්න එක විතරයි කරන්න ඕනේ. දන්නවනම්, දකින්නවනම් ඒක තමයි උත්තරේ. ඉතින් දැකීම දැනීම ලොකු සතුටක් කරගන්න. දැකලා තියෙන්නේ වකයක්. දැකලා තියෙන්නේ ඇදයක්. දැකලා තියෙන්නේ වැරද්දක්. නමුත් මේ දැකීම හොඳ දෙයක්. මේ අරමුණු දකින්න දකින්න හැම අරමුණක්ම ගෙවෙනවා. අරමුණ ගෙවෙන්න ගෙවෙන්න කෙලෙස් අඩු වෙනවා. ප්‍රතිපදා විදිහට යනවා. ඒ නිසා තියෙන හොඳට දකින්න තියෙන දේ. දකින්න දකින්න එක තුනී වෙනවා, තුනී වෙන්න වෙන්න කෙලස් ගෙවෙනවා. එතකොට කරන්න තියෙන්නේ මොනවක්වත් නොකර ඒ ගෙවෙන ගෙවිල්ලට බැල්ම තියාගෙන දිගට පවත්වන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ රාත්‍රී ආනාපාන සති භාවනාව අවසන් කර නිදා ගැනීම සඳහා ඇඳේ දිගා වූ විටද හුස්ම ගැනීම හෙලීම වෙත සිත යොමු වේ. නිින්ද යනතුරුම මෙදෙස සිත යොමා අවධානය යොමු කර සිටීමට හැකිය. අන් භාවනාවලට මෙන් නො ආනාපාන සති භාවනාව සඳහා සකස් විය යුතු ක්‍රමයක් දේශනාවේ ඇත. එසේ සඳහන්ව තිබියදී නිදාගෙන ඉඳගෙන ඉහළ පහළ යන සුරන් සුලන් රැල්ල දෙස භාවනාවක්සේ බලා සිටීම සුදුසුද යන බව කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව අත්වේවා. වරිසල කෙනෙකුට ලියලා තිබුණා ශරීරයේ තියෙන කම්පන චංචල වැටේනවා. ඒ වෙනතන් ආනපානෙ වැටේනවා. ආරම්භයේදීකට ගොඩාක් පෙළ ගැස්වීම අවශ්‍යයි. සකස් කිරීම අවශ්‍යයි. අන්තිමට බannකොට වැසිකිලි කැසීරි කරනකොටත් නානකොටත් හුස්ම කදාකත් බිම තියන්නේ. මට අර වැඩේ තියෙනවා මේ වැඩේ තියෙනවා පස්සේ හුස්ම ගන්නම් දැන් හුස්ම ගන්න තියෙන කියලා එකක් නැහැ. ඒ නිසා කොහොම හරි මේක අඳුල්ලා දීලා ඒක තමන්ගේ ජීවිතයේ පරම යුතුයකම තමයි මොන ඉරියව්ව හිටියත් තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමා තද බල නින්දේ නැතිව ඉන්න නිදාගැනීමේ සිට හැම තැනදීම සතිය අධිෂ්ඨාන කරා ඒක ආනපන සතිය වෙන්න පුළුවන් මොන සතිය හරි කමන්නේ ඉතින් මේක තමයි අපි භාවනාව උපේලා තියෙන දේ. නමුත් ඒක පිළිබඳ සැකයක් තියෙනවා. නිදා ගන්න ගිහිල්ලා භාවනාව එහෙම නැත්නම් නිදා ගන්න ගිහිල්ලා සානපණි දැකීම සැකයට ප්‍රශ්නයකට හේතුවක් කරලා තියෙනවා. ඇත්තටම මේ භාවනාවේ උත්තරයක්. නමුත් හැම උත්තරයක්ම අපි සැකයක් කරගන්න. ඒක තමයි මේ කමට අංශුද්ධ කරන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය කරලා තියෙන ආනාපානෙවත් මොකක්වත් නෙවෙයි සතියනේ. මොන උපක්‍රමෙන් හෝ මොන දහං ගැටෙන් හෝ සතිය වැඩෙනවා නම් අනිවාර්යයෙන් මේක දියුණුවක් කියන එක තමයි කියන්නේ. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. මම සක්මන් කිරීමේදී හොඳින් සිත පවත්වාගෙන පැයකට වැඩි කාලයක් ඊතා සැහැල්ලුවෙන් සක්මන් කරමි. වරින් වර සිත විසිරී ගියත් නැවත ඊතා ඉක්මනින් සිත සක්මන කෙරෙහි යොමු කරමි. සෑම විටම සක්මනට පසු පරයන්කයට යොමු වුනිමි. පරයන්ක භාවනාවේදී මුල් දින කීපෙදීම වාඩි වී මද වේලාවකින් මගේ උගුරේ සෙම නලියන ස්වභාවයක් නිසා උගුර පාදන්නට හා උණු වතුර ටිකක් ළඟ තබාගෙන පානය කිරීමටත් පුරුදු වුනිමි. ඔබ වහන්සේ ධර්මදේශනාවේදී සොටු ගලපුවා දෙන් කඳලු කඳුළු ගලපුවා දෙන් ඒ දෙස බලා සිටින්නට කියා දේශනා කළ පසු ඊයේ සිට මම උගුර දෙස අපහසුයෙන් වුවත් බලා සිටින්. උගුර පාදන්නට උත්සාහ කළේවත් උණු ජලයේ පානය කළේවත් නැත. ඒ වේලාවේ මගේ නාසයෙන් සොටු දියර ගලන ගලා එන බවත් දෙනෙතින් කඳුළු ගලා එන බවත් දැනුනි. මද වේලාවකින් එය සංසිඳින. හුස්ම රැල්ල දෙස බලා සිටින විට එය නොදෙනී මුළු සිරුරම නැති බවත් සිත කොහේදෝ අතරමං වී ඇති බවත් දැනේ. වර එක සිත විසිරු සිරුර හැර යන්නට සිටුවත් කොහෙල්ලෑ ගුලියක් ඇලුනාසේ ගලවා ගන්නට නොහැකිව සිටීමි. පැයකට ආසන්න කාලයකට පසුව පාදයේ තදවීමක් දැනි පර්යංකයෙන් නැගිටෙමි. ගැලූ සොටු දියරක්වත් ගැලූ කඳුලක්වත් නැත. උපදේශ දෙන ලෙස ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඒ හොටු නැත්තම් මොන උපදේශයක් දෙන්නේ? හොටු තියෙනවනම් කියසයි කොන හොටු පිය ගන්න කියලා. කියලා ගල්ලා තියනවා කියදයි බිබියක් එල්ල ගන්නේ කියලා. ඒව නැති නිසා දොයිය ගන්න බබා කරදර කරන්න එපා වෙන උපදේශයක් ඕනේ අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ප්‍රකටව දැනෙන දේ තුලම සිත පවත්වමින් සතිය පවත්වමි. වරක සක්මන පරයන්කේ සාර්ථකව කරයි. කායික වේදනා දරා ගැනීමට නොහැකි අවස්ථාවල බොහෝ විට ගැටේ. මේ ලියන විට එතන සිහිය නැති බව දැන් හැඟේ. එම අවස්ථාවල පරයන්කය ගැන සැක උපදවමින් කමඨහන මාරු කිරීමටද ඔබ වහන්සේ ගැන සියුම් තරහක්ද ඉපදේ. හරියන විට සැක නූපදී. ඔබ වහන්සේ ගැන ආදරයක් ඇති ඔබ වහන්සේ ගැනත් කමඨහන ගැනත් ගෞරවයක් විශ්වාසයක් උපදී. මානසිකව දැනෙන සුළු දෙයකටවත් මාන්නේ ඉස්මතු වී වචන එළියට පනින අවස්ථාද ඇත. මිහිදී නොවේ. බොහෝ විට පරයන්කේදී කායික වේදනාවම දැනේ. ශරීරයට උණ ගැනීමක් වගේ ඇත. මනසට මදක් සැනසීමකුත් මක් නිසාදයක් ඔබ වහන්සේගේ මඟ පෙන්වීම මතයි. ඇලීම ගැටීම ලෙහෙසියෙන් අතහැරීමට අමාරුයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා හිතට සැනසීමකි. ඉදිරියට ධෛර්යයකි. තව දුරටත් ධෛර්යය පතමි. මා රැස් කළා වූ සියලු කුසල් ඔබ වහන්සේටද මටද අප සැමටද සසර දුකින් එතර වීම පිණිසම හේතු වේවා. සාදු සාදු තෙරුවන් සරණයි. ආදරය ඇති උනත් තරහ ඇති උනත් කමක් නැහැ. අඩුගාණ එක පේනකම තමයි අපි ලබලා තියෙන ලොකුම ලාභේ භාවනාව. පුද්ගලයා නෙවෙයි, හේතුව නෙවෙයි, තරහ යනකොට තරහ. ආදරේනකොට ආදරේ. ඉතින් ඕක ඉතින් ම්ලේච්චේකටත් වෙනවනේ. නමුත් මේ සීලකේ සීලලා සද්ධාවක ඉඳලා සතියක ඉඳලා මේ වෙනදී හේලි කරනකොට ඔయిత වැඩිය සුද්ධියක් නැවට තමයි විමුක්තිය කියන්නේ. ඔය තමයි සුද්ධිය කියන්නේ කියන්න ඕන දේ කියනවා. එහෙම නැත්නම් කමඨාන් වාතාවරණ දාන. ඔය කමඨාන් වාතාවරණ කියුවේ නැතුණත් පොතක ලියන්න ලියපු ගමන් ඔය කැතයිසිස් එක වෙනවා. එහෙම නැත්නම් ඔය කවුන්සලින් එක වෙනවා. ඔය ෆ්‍රී ඇසෝෂියේෂන් වෙනවා. ඒක නිසා භාවනා කරනකොට ඇතුළතම චක්‍රේ කරකවෙන්න පටන් ගන්නවා. එනේ දේ බුක් කීපින් තියාගන්න. පොතක අරගෙන ලියන්න. ඒ බුදුන් දැක්කා වගේ. කමඨාන් සුද්ධ වුණා වගේ. එළියමනින්ම හෙලි කැරීමෙන්ම පාපොච්චාරණය කියලා මේකට කියන්නේ බුදුසසුන් කියන්නේ දේශනාව කියලා. සාරති විවරති උත්තානි කරෝති දේශේති. මහ වසංගන්නේ විවරණේ කරනවා උත්තානි කරෝති හෙලි කරනවා මට ඔබ වහන්සේ පේන්න බෑ. ඉවරයි. ප්‍රශ්න නැහැ. ඌක් කියා ගන්න බැරුනේ මෙත්තටමනේ. ඉතින් ඒ නිසා එන දේ ලියා ගන්න බැන්න කියන්න බැරි දේ ලියන්නකෝ. හිතන්න බැරිද මොකද්ද කවියක් තියෙන්නේ කියන්නකෝ ඉවරයි ඒ ලියලා කොලේ විසිකිරුව ප්‍රශ්න නැහැ විසිකරන්න එපා විසිකරන්න එපා ඒකේ සම්පූර්ණ මානවගේ ඉතිහාසය ලියවෙනවා ඒ නිසා මේ මේ බුද්ධ ශාසනය කියන්නේ වගේ හෙලි කරන්න පුළුවන් වෙලාවක් ඒතිෙද්දි මේක හෙලි කරන්න නැතුව කොදි පිටින් තියන්න මැරෙන්න එපා සංසාරයට ගෙනියන්න එපා ඕක කරුණා කරලා හෙලි කරන්න හෙලි කෙරුවොත් විවටෝ විරෝචති බුදුරජාණන්සේ පැහැදිලිවම දේශනා කරනවා තථාගතප්ප වේදිසෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචතින පටිච්චන්නෝ හැම බුද්ධ ජයන්ති පොතකම පිටුවක් සඳහන් කරලා තියෙනවා පටන් ගන්නකොටම තථාගත වේදිස ධර්ම විනය මහණෙනි හෙලි කරන්නේ බබලයි වැසුනේ නොම බබලයි පෘථජ්ජනයා කියන්නේම වසංගන කෙනෙක් මේක තමයි කලාව ඉගෙන ගන්න හැටි හෙලි කරන්න එතකොට පාපොච්චාරණ කියලා කියන්නේ පාප පාපොච්චාරණ තවත් හොඳ ලස්සන වචනක් තියෙනවා පව් සමා කිරීම කියලත් මේකට කියනවා. ආපත්‍ති දේශනා කරනවා කියලත් මේකට කියනවා. ආවිකතාහිස්ස පහසුෝති. හෙලි කරන්නේ පහසුවක් එයි. ඒ හෙලි කරන හෙලි කරන්නේ අපිට හම්බෙච්ච එක තමයි සාසනික. ඒ නිසා හෙලි කරමින් ලැබෙන සාන්තිය අන්තයත් එක්ක බෙදා ගන්න. අතිගෞරවනීය නායක ස්වාමින් වහන්සේ මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාවයි. පරයන්කේ වාඩි වූ පසු බාහිර අරමුණු හා කයේ හටගන්නා වේදනාවන් ඉඳහිට හෝ දැනුණද මූලික අරමුණට වරහන් ඇතුළේ ආනාපාන සති කිසිඳු ආයාසයක් කිසිඳු හානියක් සිදු නොවි සිත අරමුණු අත්නුහැර සිටි සක්මන් භාවනාව මම මද වශයෙන් පුහුණු කර ඇත්තෙමි ඔබ වහන්සේගේ උපදෙස් අනුව දීර්ඝ වශයෙන් දැන් පුහුණුවේ යෙදෙමි සිත කයෙහි දෙපා වෙත රඳවා ගමන් කරමි. එවිට වැලි පොළවේ රළු බව, මුදු බව, තෙත් බව හොඳ හැටි දැන හඳුනා ගතිමි. ඒ අතරතුර සිරු රබ්බ්‍යන්තරයෙන් පැන නගින වේදනා හා බාහිර අරමුණුද ඒ අතර වෙයි. ඒවා දැනගැනි දැන හැඳිනගත් අද මගේ ස්වභාවය අරමුණට කිසිදු බාධාවක් හෝ හානියක් නම් නොවේ. වාහනයක් තුල අප ගමන් ගන්නා විට වාහනේ ඉදිරියට ගියද පාරේ දෙපස ඇති සියලු දේ පසු කරමින් ගමන නිමා කරමි. ඒ ආකාරයෙන් සක්මන් භාවනාව අරමුණට හෝ පරියංක භාවනාවේ ආනාපාන සති අරමුණට හෝ කිසිදු උපද්‍රවයක් සිදු නොවේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ භාවනාවේ දියුණුව හෝ පිරිහීම දැන ගැනීමටත් භාවනාව දියුණු කර ගැනීමටත් මඟ පෙන්වා දෙන මෙන් ගෞරවපූර්වකව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ සසුන් කෙත බබලවන්නට නිදුක් නිරෝගී සුවය හා ධර්මාවබෝධයෙන් සසර කතරින් ඈතර වන්නට සදා හේතු වාසනා වේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ විදිහ දැන ගැනීම තමයි අප්‍රමාදී කියලා කියන්නේ. අප්‍රමාදයට ලක්වන කිසිම දෙයකින් අපි කෙලසෙන්නේ නැහැ. ඒ නිසා එනේන දෙයට පමා වෙන්න එපා. කෙලින්ම මුණ දෙන්න. එන්නේ නැති දේවල් හොයන්නත් එපා, නැති මීහරක් ගැන කලමකාට වෙන්නත් එපා, එන දෙයක් නොබලා ඉන්නත් එපා. ඒතර භාවනාවට කිසිම බාධාවක් එන්නේ නැහැ. නිසා අප්‍රමාදේ අපමාදේන බික්කවේ සම්පාදේත. ඒ නිසා ඒකයි පුරුදු වෙන්නේ. පුරුදු වෙනකොට තමයි තේරෙයි අපි මේ එක එක දේවල් අල්ලගෙන තෙපර බාපු නිසා, ටැග් ගැහිච්ච නිසා තමයි මේ ගෙවන්න වෙලා තියෙන්නේ. එන එන දෙයට මොන දෙගෙන ඉන්නවනම් ගෙවන්න දෙයක්වත් නැහැ. එකතු වෙන දේකුත් නැහැ. එකතු වෙච්ච දේවල් ගැන පසු ප්‍රතිපචාර වලටවත් කරන්න දෙයක් නැහැ. නිසා අප්‍රමාද වෙන්න, එළඹ වාසය කරන්න කියන එකයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණයි. පරියංකේ පට්ටලව වාඩි වී දෙනෙත් පියා ගතිමි. හුස්ම වාර කීපයක් සිදු වී නොදෙනී ගියේය. අභ්‍යන්තර සහ බාහිරයයි සිත වෙන් කළ නොහැකි ලෙස සියල්ල අන්ධකාරය තුල ගිලී තිබින. නමුත් සතියේ කායික සංඥාවට යොමු වී පැවතුනි. සිතුවිලි රූප ශබ්ද කිසිවක් නොවේ. බොහෝ වේලා ගත වූ පසු එක කකුලක වේදනාවක් දැනිනි. එදෙසට සතිය යොමු විය. කිසිවක් නොදැනෙන පාදයටද අවධානය යොමු විය. වේදනාව සහ නිශ්චලතාවය අතර කිසිදු වෙනසක් නොදැනිනි. සතියෙන් කායික සංඥාවට යොමු වීම අපහසුයක් ලෙස දැනුනි. සතියේ බාහිරට යොමු කළොත් යොමු කළොත් හොඳ යයි සිතිනි. එකවරම සිත නිදහස් විය. කය පිළිබඳ හැඟීම අතුරුදහන් විය. වර්ණවත් ආලෝක කිරණ හාත්පස පැතිරුණි. පාට විදුලි බුබුලක් එකවරම දැල්වූ විට පලාතම ආලෝකමත් වූවක් මෙනි. සතිමත් බව ප්‍රමෝදේ හා ඒකාග්‍රතාව පමණක් පැවතිනි. කිසිවක් ඇත්තේද නැත. නැත්තේද නැත. ඉන්පසු පරියංකය කීපයකදීම කිසිවක් නැත්තා වූත් නැත්තේ නැත්තා වූත් විඳින්නෙකු නොමැති වින්දනීය ස්වභාවයට පත්විය. නිදා ගැනීමට ගොස් දෙනෙත් පියාගත් විගස සිතේ කිසිම අරමුණක් නොවිය. අඳුරු ගුහාවක සිටින ස්වરૂපයක් අත්දැක්කිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවහා දීර්ඝායුෂ පතමි. ඔය මතුවෙන තාක් ආලෝකෝ මතුවෙන තාක් අරමුණු ඔක්කොම ඔය කියන පසුබිමේ තමයි සිද්ධ වෙන්නේ. අපිට අර අරමුණ මතුවෙනකොට පසුබිම පේන්නේ ඕනේ නම් අරමුණ තියෙද්දි පසුබිම බලන්න පුළුවන්. පසුබිමේ තියෙන ওই දර්ශනේ තමයි මොකක්වත් නැහැ. තරු හරහා බලන්න අවකාශයේ දියා මොකක්වත් නැහැ. තරු තියෙන්නේ හිස් තැනක, තරු තියෙන්නේ අන්ධකාරයක, තරු විතරයි පේන්නේ. ඉතින් කවදා හරි තරු හරහා බලන්න ගිය දවසේ කියාවි, දවල්ට බැලුවත් ওই තමයි, රැට බැලුවත් ওই ටික තමයි. ඒ නිසා ඉගෙන ගන්න තරු හරහා බලන්න. ඒක තමයි විපස්සනා කරනවා කියන්නේ. ඔය පේන කිසිම දෙයකින් අහසට හානියක් කරන්න බෑ. තරු පෑවුවට ආතයන්තර ගියාට වලාකුළු ගියාට අහසට මුකුත් වෙන්නේ නෑ. ඒ නිසා කවදා හෝ අපි හැබෑ නිවන අඳුරගත්ත දවසේ අපි ප්‍රകൃතිය හඳුනාගත්ත දවසේ මේ ඇවිල්ලා ਬਾගෙට බරුවට කෝලම් කරලා යන මේ හොල්මන් වලට මේ ඉනිමම් බැද බැද ඉන්න ඕනේ නෑ. මේක අඳුර ගන්න කොයි වෙලාවක හරි අඳුර ගන්න. අඳුනගත්ත පස්සේ ඒක කවදාකවත් අපි අතහැරලා යන්නේ. අපේ ජීන නොහැ නොබිනාකවට නොකසන්ඩාලකවට කඩප්පුලිකවට නොකෑමනා ගතියට මේ తాවකාලිකින් දේවල් අල්ලගෙන අර වටිනා පසුබිම අමතක කරනවා. ඒ නිසා ඒකට හිමීට පසුබිමට මගේ ප්‍රകൃතියට එන්න අරින්න මේ తాවකාලික ඇවිල්ලා දේවල් එහෙම යන්න පුරුදු කරන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආදුනිකයෙක් මි පරියංක භාවනාව පරියංකේ තැන්පත් වී ආස්වාස ප්‍රස්වාසයට සිත යොමු කර භාවනාව ආරම්භ කළ විට ටික වේලාවක් යන විට ක්‍රමයෙන් ශරීරය තැන්පත් වේ. හුස්ම ගැනීම පිටවීමද දැනීම සියුම් වේ. සිත තැන්පත් වේ. ඉන්පසුව සිත දිගටම එසේම පවතී. බාහිර සිතුවිලි හට නොගනී. මෙසේ පැයක පමණ කාලයක් සිටිය හැකිය. පාදයක්ද ක්‍රමයෙන් පාදයන්ද ක්‍රමයෙන් හුරු වී ඇත. මේ අතරතුර පාදයක්ගේ සියුම් වේදනා දැනේ. ඒ වාද නැති වී යයි. ඉදිරියට යාමට කල යුතු දේ පහදා දෙනු මැනවි. සක්මන් භාවනාවේදීද පාදවලට සිත යොමුකොට වම දකුණ යනුවෙන් සිතමින් ගමන් කළ හැකිය. මිහිදීද සිත බාහිරට යන්නේ නැත. මෙම භාවනා ක්‍රම දෙකෙහි ඉදිරියට යාමට කල යුතු දේ පහදා දෙනු මැනවි. ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු වේවා. ත්‍රිවන් සරණයි. ඒ පරියන්කෙන් ඉවර වෙනකොට ඉරියව මාරු වෙනකොට ඔය එකලසට මොකද වෙන්නේ කියලා බලන්න. සක්මන ඉවර කරලා පරියන්කේට වෙන දෙයකට යන ඉරියව මාරු කරනකොට ඔය එකලසට මොකද වෙන්නේ කියලා බලන්න. ඒක එතරම් තියලා එනවද? එහෙම නැත්නම් එකලස ඊගාව ඉරියවට ගෙනියන්න පුළුවන්. ඒකට කියනවා ඉරියාපත සංදිස්ත්‍ය ස්ථානයි කියලා. ඒ නිසා ඔය භාවනාව කියන වචනේ ඔළුවේ දාගත්තොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. සතිය පිහිටවන්න සතිය පිළිලා පැය නැගිට්ටට පස්සේ පැයක් විතර නැගිට්ටට පස්සේ මොකද වෙන්නේ සතියට? පැයක් පරියන්කේ හිටිය සක්මණේ හිටිය සක්මණේ නැගිට්ටට පස්සේ මොකද වෙන්නේ? ඊ ගාව කියන්නේ ඒක තමයි. එක එක ඉරියව්වකින් තමයි අනික් ඉරියව්වට යනකොට එහෙම වතුර දහහක් ඇදලා කලේ බිඳලා දාලා යනවද නැත්නම් ඒ කලේ ගෙනියන්න පුළුවන්ද කියලා පවත්තර එක තමයි ඊගාව පාඩම. ගෞරවනීය ස්වාමින් වහන්සේ ටික වේලාවක් සක්මන් කර පරයන්කයට වාඩි වූ පසු පිම්බීම හැකිලිම නොදෙනී යයි. සිතුවිලිද බොහෝසේ නැවති. මෙසේ පැයක් භාගයක සිටිය හැකි කාලය නොදෙනී. සියුම් සතුටක් දැනුණත් එයට නොඇලිමි. සක්මන් භාවනාව සක්මනේ තබනවා ඔසවනවා යනුවෙන් සක්මන් කරන විට ඊතා ඉක්මනින් නිතතින්ම සක්මන කෙරෙන බව දැනේ. මුලින් සක්මනට ඊතා අකමැති වුවත් දැන් බොහෝසේ කැමැත්තෙමි. එදිනෙදා වැඩ කරන විට මම දැන් මේ මොහොතේ යන්නට ඇතැම් විට යොමු වී කරන දෙයට පමණක් අවධානය යොමු කරන්නෙමි. සැහැල්ලුවෙන් ඉක්මනින් පිළිවෙලට වැඩ කළ හැකි බව මම අත්දැක්කෙමි. වැඩි දුර උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය පතමි. ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබීමට අප සැම පින් කර ඇති බව හැඟේ. මේ ඇති කරගත්ත ගැම්ම ඉතිරි වැඩමුළුව තියෙන කාලෙත් හලහප්ප ගන්න නැතුව හිත කරදර ගන්න නැතුව එහෙම වැඩෙන්න දෙන්න. එතකොට එයා දන්නව කරන්න ඕන දේ. එයා දන්නව පාර. අපි මේ අතුරු අතරමැදදී හරවන්නට හරවන්න යන්න එපා. උපදෙස් දෙන්න යන්න එපා. ওই භාවනාවට ওই සතියේට එහෙමම වැවෙන්න දෙන්න. ඒකට මම කියන්නේ වැල යන පැත්තට මැස්ස ගහලා දෙන්නයි කියලා. එතකොට වැල වැවෙනවා. තෙරුවන් සරණයි කල්යාණ මිත්‍රයාණන් වහන්ස පරියංක භාවනාව භාවනාව ආරම්භ කරනු ලැබුවේ ආස්වාස හා ප්‍රස්වාසේනි ආස්වාසේද ප්‍රස්වාසේද නිරීක්ෂණය කෙළෙමි එය වේගවත්ව නාස්පුඩු දෙකින්ම ඇතුල්ව වේගයෙන් පිටතට ගියා ගිය බව දැනින මෙලෙස බලාගෙන සිටියේදී දීර්ඝව ඇතුළු ආස්වාසයෙන් ප්‍රස්වාසයත් දීර්ඝව පිටතට ගිය බව දැනින මෙලෙස සතිමත්ව සිටියේදී දීර්ඝ වූ හුස්ම ධාරාවෝ ක්‍රමයෙන් කෙටි වූ බව දැනිනි. ඉන්පසු ක්‍රමයෙන් සියුම් වන්නටත් අතිශයින් සියුම් වන්නටත් දැනෙන නොදැනෙන තත්වයට පත්විය. නිසල වූ කය දෙස මානසිකාර්ය කළෙමි. උදරයේ පිම්බෙන හැකිලෙන බව දැනින. එදෙස සතිමත් වන විට දැනුනේ ඒද සියුම් ලෙස චලනය වන බව පමණි. මෙලෙස නිශ්චල කයේ පැවති අංගවල ක්‍රියාකාරීත්වය බැලුවද කිසිදු තැනක් සියුම් වශයෙන් හෝ ගත හැකි කිසිම චලනතාවයක් ඇති නොවිය. ඉන්පසුව පසු ප්‍රදේශයේ උස්වීම පහත් වීම, පපු ප්‍රදේශයේ උස්වීම පහත් වීම ප්‍රකට විය. එයද ක්‍රමයෙන් සියුම් වී නොදෙනී ගියේය. කය දෙක දෙසට සතිමත් වීමේදී විතක ආස්වාස ප්‍රාස්වාසයත් ඇති වී සියුම් වී යන සැටිද උදරයේ පිම්බීම හැකිලිම ඇති වී නැති වී යන සැටිද පසු පෙදෙසේ පපු පෙදෙසේ ඉසීම පහත් පහත් ඇති වී නැති වී යන සැටිද නිරීක්ෂණය විය. මෙලෙස මුළු කයම විමසිලිමත්ව සිටීමේදී සිතට විතක්ක ਵਿਚාර ඇති නොවි. මේ අවස්ථා පංච නීවරණයන්ගෙන් තොර වූ අවස්ථාවක් බව දැනෙන්නේය. සිතට ප්‍රාණවත් ගතියක් දැනුනි. එදෙස සතිමත්ව සිටියේදී ශරීරයේ සිසිල් ගතියක්ද සුවයක්ද දැනින. පසුව මේ සියල්ල නැති වී ගියේය. හුස්ම ගැනීම, පිටවීම, උදරයේ පිම්වීම, හැකිලීම හා පපු පෙදෙස ඉහළ පහළ යාම වැනි සියලු ක්‍රියාවන් තුලින් මාහට දැනුනේ මේ සියල්ලම සමුදයත්, නිරෝධයත් මිස අනෙකක් නොවන බවය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වේගෙදි හුඟක් වෙලාට අපේ හිර හොර වෙන්නේ පස ගහන්නේ නිරෝධය දකින්න නිසා ਸਰවචන්සේ සඳහන් කරනවා ලෝකේ තියෙන හරියක් කෙලස් තියෙන්නේ ගෙවි එනවා නම් ගෙවෙන්නේ කෙලස් තුනි වෙනවා නම් තුනි වෙන්නේ කෙලස් ඒ නිසා තුනි වීම ගෙවීම ක්ෂය වීම වැය වීම නිරෝධය පුලුවන් තරම් අනුග්‍රහ කරන්න ආය යාම ගොරෝසුන ආය සියුම් වෙන නිසා ඒ සියුම් වෙන පැත්ත ගෙවෙන පැත්ත ක්ෂය වෙන පැත්ත වැය වෙන පැත්ත පුලුවන් තරම් වார்த்தාවට අතුල් කරන්න. ඒකට තමයි තේරෙයි ඒ හරහා කෙලස් කිවීමක් සහ ගෙවෙන කෙලස් පිළිබඳව ප්‍රමෝදයක් අනුග්‍රහයක් සිද්ධ වෙන බව. ඉතින් රචනයේ මුල් කොටස එහෙම තමයි සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා පරියන්කේ භාවනා පටන් ගන්න හුස්ම ගැනීමෙන් කියලා තියෙනවා. හැම කෙනාම ඉපදිච්ච හැම කෙනාම භාවනා කරන්න එපා. එහෙම එකක් නැහැ. හුස්ම ගන්න හැම එකම භාවනාවේ නැහැ. එහෙමනේ ඉලියලා තියෙනවා. හුස්ම ගන්න හැම වෙලාවෙම හුස්ම ගැනීමෙන් භාවනා පටන් ගත්තා කියලා. පිස්සු. භාවනා පටන් අරගෙනම නැහැ. සතිය එනකම්. භාවනාව ආරම්භ කරනු ලැබුවේ ආස්වාස ප්‍රස්වාස කියන උපදිච්ච හැම එකම භාවනා ආරම්භ කරලා තියෙන බෑ. එහෙම එකක් නැහැ නේ. ආස්වාස ප්‍රස්වාස නොකරන එක නෑ. ඒක ගැන දන්නේ නැහැ. කවදාවත් දැනගත්ත දවසේ භාවනාව කියලා පටන් ගන්න එපා සතිය පටන් ගන්න. ඒ පටන් ගන්නතර පස්සේ ඒක ගෙවීම බලන්න කියන එක තමයි මේ කමඨාන් සුද්ධ කිරීම වශයෙන් කියන්නේ. සම්මා සම්බුදු සරණයි අතිගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේ. පොදු தত্ত্বය සමස්තයක් වශයෙන් ගත් විට මේ දින දෙක තුල කිසියම් සිතෙහි කයෙහි උදාසීන බවක් අකර්මණ්‍යතාවයක් ඇති වාසේ හැඟි. භාවනාව ඔහේ කෙරෙනවා වගේ දැනෙනවා. සක්මන් භාවනාවේදී පුරුද්දෙන් වගේ හා පා තබ තබා යනවා. ඒ ගැන දැනෙනවා මිස සිත පාදෙස යොමු වීමේ මැලි බවක් යෙදුනත් වහා ඉන්මිදී නිදහස් වන්නට උත්සාහ ගන්නවා වගේ දැනෙනවා. ඇතැම් විටක ඉඳ හිට සිතුවිලි එනවා. නැති වී යනවා. උදෑසන සක්මනේදී නැවතී සිටින විට ආස්වාස ප්‍රස්වාසයේ දෙස සිට යොමු වූවා. ඊට වඩා ප්‍රකට වූයේ හෘද ගැස්මයි. ටික වේලාවකින් සියුම් වෙමින් සංසිඳෙන්නට විය. ඒ අතරම හිස් මුදුන දෙසට නලල දෙස සිට සියුම් වේදනාවක් වරහන් ඇතුලේ නලියනවා වගේ දැනුණා. තවත් වරක නතර වී සිටින විට හුස්ම ගෙවී යාම දෙසට යොමු වුණා. හුස්ම වාර කීපයකට පසු වඩාත් සියුම් වෙත්ම ප්‍රස්වාසය ගෙවීම දිගටම සෙමින් සිදුවිය. දිය බින්දු වැටෙනවා වගේ එක දිගට දැනුණා. ඒ දෙස බලා සිටින සිටි සිට ආපසු හැරී යන විට දෙපා වේවුලන්නා වගේ දැනුණා. ටික දුරක් යද්දී එය නොදෙනී ගියා. සක්මනේ වැලිමලුවේදීද සිත යෙදුනේ එසවීමේ තැබීමේ තද කිරීමේ ගෙවීම වෙතටයි. මා පෙටගිලිවල ඉදිරිපස මැද තුඩුව පොළවේ ස්පර්ශ වීමත් පොළවෙන් මිදීමත් දෙස බලා සිටියේ සිටියා. කිසියම් විදියක සංදිස්ථානයක් මද කැඩීමක් විරාමයක් වගේ දැනුණා. පරයන්කේදී ආස්වාස ප්‍රස්වාසයේ වරක් දෙවරක් දැනි අප්‍රකට වෙයි. ඒ සමගම ඊතා ස්වල්ප වේලාවකට සිත තැම්පත් වන්නාසේ දැනි. ඉක්මනින් දැස් විවර වෙයි. විවිධ සිතුවිලි සමගින් අතීතයට අනාගතයට යොමු වෙයි. අප්පමාදෝ අමතපදං යන්න සිහි වෙයි. ඉන් වහා ඉවත් වෙයි. බොහෝ විට සිත නිදහසේ පාවෙන්න වගේ යයි සිතුණා. ඊයේ එක් අවස්ථාවක ටික වේලාවක් ආලෝක තලයේ දික්ව වරින් වර වෙනස් වෙමින් යද්දී නිශ්චල බවට ගිලි ගිලි තිබුණා. ඒ අතරදී පැහැදිලි වලාකුළු අතරින් මතුවුණු රවුම් ආලෝකයක් කුංචි සඳක් වගේ දිස්සුවා. මේ දර්ශනයේ ඊට පසු අවස්ථාවකදී සිදුවා. පරයන්කයට නියමිත වේලාවේදී එහි යෙදෙනවා. නමුත් සිදු දේ පැහැදිලි මතකයක නැති වාසයේ අනිකුත් දෛනික කටයුතු වල යෙදීමේ පවා උදාසීන බවක් දැනෙනවා වගේ සිතෙනවා. මේ தත්ත්වය පැහැදිලි කර දෙමින් අදාළ උපදෙස් ලබා දෙනමින් ගෞරව පූර්වකව අයද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය සමගින් බුදු සසුන බැබළවීමට ශක්තිය ධෛර්යය ලැබේවායිද ප්‍රාර්ථනීය බෝධියකින් මේ අත්මි අත්බැවේදීම උතුම් නිර්වාණය බෝධය ලැබේවායිද ප්‍රාර්ථනා කරමි. අපේ හිතේ රාගේ තියෙන තාක්කල් උනන්දුයෙන් ආදරයෙන් කෙලහලාගෙන යනවා. භාවනා කරනට විරාගය මතුවෙනකොට ඒක උදාසීන ගතියක්, කම්මැලි ගතියක් පේනවා. ඒ නිසා අපිට තියෙන්නේ ආයෙසරයක් කැමති නම් විරාගයේ ඉන්න පුළුවන්, කැමති නම් රාගයට යන්න. ඒක නිසා මේ රාගය වෙනුවට විරාගය ඇති කරන්න පුළුවන් දැන් පෙන්නලා දීලා තියෙනවා. අත්දකලා තියෙනවා. ඉතින් මේ කම්මැලි, හරීම නීරසයි, උදාසීනයි. ඒක තමයි විරාගය කියන්නේ. බුදුජානනාථ කියන්නේ ඔතන ශ්‍රේෂ්ඨම ධර්ම. විරාගෝ සෙට්ටෝ ධම්මාන. මේක නාට ඒක නස්තකින් ඔබ තම උස්පීතුවක් කියලා. ඉතින් બોලේ මම මොකද කරන්නේ? සුද්ධ වෙනවද වන්ද කමටා? විරාගය ආවට පස්සේ අපි ඒකට මූණට කියලා ගන්න හැටි. ඒට උණු වතුරක් කරන්න හැටි. ඵලයන් යන්න කියලා කියන හැටි. සංසාරේ පුරාවත් කිරියෝක තමයි වෙන කවුරුත් කළේ නැහැ මම තමයි කරලා තියෙන්නේ. කාමේ එනකොට කියලා හලාගෙන ඉතින් දුවගෙන යනවා හොයාගෙන. ඒ නිසා දැන් දෙකම පෙයිලා තියෙනවා. කැමැති එකක් අරගෙන කැමැති එකක් වළඳන්න කියලා අපි යන් ගියාවිද. තෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමින් වහන්සේ. පරයන්කේදී හුස්ම රැලි දෙක තුනකදීම සතිමත් වේ. හිස තුල කම්පන චංචල දැනේ. ඇස් වැසුණු විට නොයෙක් රූප විවිධ පුද්ගලයන් දන්නා හා නොදන්නා අය සහ ඔවුන්ගේ කතා ඇසේ. එවිටම ගැස්සීමෙන් අවදිවීමක් සිදුවේ. එවිට නැවත කම්පන චංචල දැනේ. මේ අද උදෑසන පරයන්කේ පුරාම සිදුවිය. උඩමළුවේ වැලි සහිත සක්මනේහි භාවනා කළෙමි. දිගින් දිගටම වම් පාය දකුණු පාය ලෙස නොකඩවා මෙනෙහි කිරීමේදී සක්මන දෙපස අලු පැහැති අඳුරු ස්වභාවයකින් දිස්විය. දකුණු ඇසේ තද ස්වභාවයක් දැනීමෙන් ස්වභාවයක් දැනීමෙන් පටන්ගෙන නළලේ හා ඇස්වල කම්පන චංචල ඇතිවිය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. නිර්වාණ අවබෝධයේම වේවා. පරියන්කේ හරි සක්මනේදී හරි විවිධාකාර නන්නත්තර අරමුණු ආපුවාම හිත තියන්න ඕනේ කොතනද? ඒ වෙලාවේදී මම අරසාවෙන්සි යන්න ඕනේ කොතනද කියලා දන්නවනම් කමටහන් සුද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ අවුලක් ආපු වෙලාව හිත තියන්න ඕන තැන දන්නේ නැතුව අරවුල මදුවට සමන්ටත් හිත ඇතුලේ අනිශ්චිත භාවයක් තියෙනවා. ඉතින් සාසනික ආලෝකයක් ලැබිලා නැහැ. කමඨාන සුද්ධ වෙලා නැහැ. අපිට නන්නතර වෙනවා. ඒ නිසා විවිධ මුණු පේනවා, විවිධ සද්ද ඇහෙනවා, විවිධාකාර කෝලම් කරනකොට අරසාව පිළිබඳ හිත තියන්න ඕන කොතනද කියලා දන්නවනම් සක්මන් කරනකොට දෙපැත්තේ අලු පාට පේනවා, ඇහැ රිදෙනවා. මේ කොව්ව ආවත් මම අරසාවට යන්න ඕනේ. ඒක බුදුහාම කියන ക്ഷേම භූමිය කියලා. ക്ഷേම භූමිය දන්නවනම් කමටහන වැඩෙනවා. භාවනා දියුණු වෙනවා. කමඨාන සුද්ධ වෙනවා. ඒක දන්නේ නැත්නම් අන්න ඒක වාතාවරණයට දාන්න මේ වගේ වෙනකොට මම හිතපත්තන තැන දන්නවද නැද්ද? දන්නවනම් කමඨාන සුද්ධ වෙලා වැඩක් වෙලා තියෙනවා පරියන්කෙන් වැඩමුළුවේ. තාම අවුල නම් ඒ කියන්නේ සැකයක් තියෙනවා. එහෙමනම් ඒක සුද්ධ කරගන්න. මේ ලියලා තියෙන ලියමනේ ඒක එච්චරම සුද්ධ වෙලා නැහැ. ඒ නිසා මට ඍජු ප්‍රකාශයක් කරන්න බෑ. ඒ නිසා කලබලයක් වෙච්ච වෙලාවේ ക്ഷേම භූමිය දන්නවද මූල කර්මස්ථානේ දන්නවද යන්න ඕන තැන දන්නවද කියන එක වාර්තා කරා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී ප්‍රථමයෙන් මූල කර්මස්ථානයේ ආස්වාස ලෙසද ඇතුළු වන සැටිද ආස්වාසයේ ලෙස ඇතුළු වන සැටිද ප්‍රස්වාස ප්‍රස්වාස ලෙසද පිටවන සැටිද දුටිමි ආස්වාස සීතල ලෙසද ප්‍රස්වාසයේ උණුසුම් ලෙසද දැනිනි ආස්වාසය ප්‍රස්වාස දෙකම එකම නාස්පුඩුවකින් ඇතුළු වන පිටවන අයුරු නිරීක්ෂණය කෙලෙමි. ආස්වාස ප්‍රස්වාස දෙකෙහි සම බවක් දැනිනි. මූල කර්මස්ථානයේ දේශ වාර 20ක් විතර බලා සිටින විට සිත පිට යෑමද වරින් වර සිදුවේ. නමුත් හැකි ඉක්මනින්ම මූල කර්මස්ථානයටම ගතිමි. සක්මන් භාවනාව. ලනුපැදුරේ සහ වැලිමලුවේ සක්මන් කෙලිමි. වැලිමලුවේ සක්මන් ඊට හොඳින් කෙලිමි. වැලිවල සියුම් බව පාදයට දැනෙන අතර පොළවේ තද ගතියද දැනිනි. කයේ යම් යම් කොටස්වල රිද්ම විදීම ගිලියාම තදවීමද වරින් වර දැනුණු අතර එවිට හැකි ඉක්මනින් මූල කර්මස්ථානයේට සතිය ගැනීම සිදු කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා දීර්ඝායුෂ ලැබේවා. ඉස්සරලිය පෙක්කනටදී මේකේ ලියලා තියෙන වාක්‍ය දෙකක් සටහන් දෙකේම මම මූල කර්මතාන ගත්තයි කියලා. ගත්ත බව සාර්ථකුණාද නැද්ද කියලා කිසිම සටහනක් සාක්ෂියක් නැහැ. ඉස්සෙල් එකනට වැඩිය මේකේ එල්ලයක් තියෙනවා. නමුත් ගත්ත බව දන්නේ කොහොමද? පරියන්කේදී මම මූල කර්මතාන ගත්තා. ගත්ත බව දන්නේ කොහොමද? මේ ගත්තයි කියලා හිතවිල්ලක් විතරද? හීනයක්ද? නැත්නම් ඇත්තටම ගත්තයි. සක්මනේදී පිට ගියාට පස්සේ ගත්තයි කියලා ලියලා තියෙන එකේ තමයි වාක්‍ය ඉවර වෙන්නේ. ගත්ත බව දන්නේ කොහොමද? ආන් ඒ ටික ලියවෙනවා නම් කමඨානාය සුද්ධ කරන්න ඕනේ නැහැ. ඉස්සර එක්කනට වඩා මෙයා හොඳයි. මෙයා අඩු ගන්න කියනවා මම ගත්තයි කියලා. අර කන්න දන්නවා. අරමුණු ගතිය යුත්තන දන්නවා. නමුත් ගත්ත බව මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මොකෙන්ද උරගාලා බලන්නේ? අන්න ඒක කියවෙනකන් ලකුණු ලැබෙන්නේ නැහැ 100%. ඒ නිසා හිත ගිය බව කියන්නේ අරමුණට ගත්ත බව කියන්නේ ගත්ත බව මොකෙන්ද තහවුරු කෙරුවේ කියලා කියන්නේ. අන්නේ තුනම Tamanටම Taman කියා ගන්න දන්නවනම් කමටහන් සුද්ධ වෙලා කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මෙදින සක්මන් භාවනාව සඳහා වැලිමලුවේ හා ලනුපැදුර යොදා ගතිමි. සක්මන් කිරීමේදී මිමට නැමූ netin යුතුව විය දණ්ඩක් පමණ බලමින් සක්මන ඇරඹීමි. මෙලෙස කිරීමේදී බාහිර අරමුණු හා නොගැටි සක්මනෙහි යෙදිය හැකි විය. වැලි පොළොවේ සක්මන් කිරීමේදී දකුණ වම වශයෙන් මෙනෙහි නොකලද එයි බීම වැටහින. වැලි පොළොවේ තිබූ තෙත් ගතියද සිහින් වැලිවල ඇති මෘදු ගතියද තරමක් ලොකු වැලි කැටිවල තද ගතියද ස්පර්ශ විනි. ලනුපැදුරේ ගොරෝසු බව ස්පර්ශයෙන් දැනගතිමි. සක්මන ආරම්භ ආරම්භා ගමනාන්තයේදී නැවතීමෙන්ද හැරිය යුතුද තැන්වල හැරෙමින්ද ඉදිරියට යා යුතු තැන්වලදී එසේ කරමින්ද සක්මනෙහි යෙදුණෙමි. පාදයක් තැබීමේ ඇති වූ සීත තද ගති රළු මුදු ස්පර්ශය පාදයේ එසවීමේදී නිරුද්ධ වීමද එලෙස දැනගත් සිතද එලෙසම නිරුද්ධ වීමද දක්නට ලැබිනේ. වැලිමලුවේ හෝ වේවා ලනුපැදුරේ හෝ වේවා එකවර වේවා කවර ස්ථානයක හෝ වේවා කවරෙක් විසින් හෝ වේවා පාදයේ තැබීමේදී ඇති වූ ස්පර්ශයන් එසවූ සැනින්ම නිරුද්ධ වීමද එසේ දැනගන්නා සිද්ද පෙර පසු නොවි එලෙසම නිරුද්ධ වීමද මිහි ඇත්තේ පටිනිච්ච පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන්ද වැටහින ඔබ වහන්සේට තෙරුවන් සරණයි මේ පරිච්ඡම්පණේ ප්‍රතිපලයක් නෙවෙයි ප්‍රතිපලේ ආයෙ පටිච්ච වෙනවා. ඒ නිසා දිගට යන ගමනක් තියෙන්නේ. ඒක නිසා අරමුණක් අපි ගරගන්නේ අරමුණේ වෙනස් වෙනවා කියලා දකින හිතත් වෙනස් වෙනවා කියලා පෙන්වන. ඒ නිසා අරමුණේ විපරිණාමයේ දකින්න යම් කෙනෙක් පෙළඹෙනවා නම් අරමුණ ස්ථිර කියලා හිතන්නේ වෙනස් වෙන්න පුළුවන් කියලා. ඒකට ඒ බලන හිත වෙනස් වෙනවා බව පිළිගන්න කරන මෙහෙවීමක් තමයි කරන්නේ. අරමුණේ ලොකු නම් හිත ලොකුයි අරමුණ පුංචි නම් හිත පුංචි අරමුණ වෙනස් වෙනවා නම් හිත වෙනස් වෙනවා අන්න එතකොට වෙනස් වීම පේනවා ඒකට අටුවාචාන් වහන්සේලා ඥාතංච ඥානංච උබෝපි විපස්සති කියන පේන දේත් බලන හිතත් දෙකම පෙරලෙනවා දෙකම විපස්සනා වෙනවා එතකොට පේන්න පටන් අර ගන්නවා මමයා කවුද කියලා ඒ සිදුවෙන දේ දිහා පේනකොට පුදුමාකාර භවනා 100ක් සිද්ධ වෙනවා එතකොට කිසි වෙහෙසක් නැහැ වැඩි ඒ භාවනා විශ්ින් භාවනා යන්න පටන් ගන්නවා ඉතින් එතකොට තමයි වෙනෙහි කිරීමක් අවශ්‍ය කරන්නේ සක්මණ ඉබේ සිද්ධ වෙනවා. ආස්වාද ප්‍රසවාස සිද්ධ වෙනවා, බැලීමක් සිද්ධ වෙනවා. බලන හිතත් මේ ආස්වාද ප්‍රසවාස වගේම වතුමින් නැතිමින් යන බව තේරෙනකොට තේරෙනවා. මේකේ එහෙම මධ්‍යස්ථානයක් කියලා එකක් නැහැ. ධ්‍රුවයක් කියලා එකක් නැහැ. අද්දුවන් කියලා කියනවා. නිකන් අලියන කැදවිලිති ගොඩක් තියෙන. බලන හිත පේන දේ කියලා එහෙමවත් වෙන් කරන්න බෑ. ඉතින් ඒක දකින්නකොට තමයි අපි තිරියන් වෙන්න පටන් ගන්නේ. එහෙම නැත්නම් ඉතින් නාග වෙන එක තමයි සෝරි තමයි. තෙරුවන් සරණයි අවසන්. ඔව් ප්‍රශ්න ඉවරයි අපේ වෙලාවත් ඉවරයි. ඒ නිසා අපි පැයක පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. සක්මන් සඳහා ඊට පස්සේ අපි තුනට නැවත රැස් වෙනවා. පරියන්ක භාවනාවක් සඳහා සිතේරුවන් සරණයි.